<coughs> ඉපදිච්ච විදිය ඉතාම පිළිවෙලට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපිත් බලන්න ඕනේ මෙන්න මේ පියවරට මාව දැන් ගිහිල්ලා මේ වස්තුව ඉදිරියේ මේ පියවරට ගිහිල්ලා මේවා දැන ගැනීම ඉතාම වටින්නේ Tamanට ඒ නැවත වාරයක් එතෙන්ට නොයන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්නටයි. හොඳයි. ඔන්න මෙන්න මෙහෙම කියනවා ඉපදිච්ච තණ්හාව උපාදානය දක්වාම පත්වෙන්න සිද්ධ වෙන වැඩ පිළිවෙලක් තියෙනවා පින්නත්. තණ්හාව උපාදානය දක්වා යන වැඩ පිළිවෙලක් අපේ సంతානයේ ක්‍රියාත්මක වෙනවා. ඒකේ පියවරවල් වගේක් තියෙනවා. මෙන්න මේ පියවරට යනවා මෙන්න මේ පියවරට යනවා මෙන්න මේ පියවරට යනවා කියලා. පළවෙනියෙන්ම උපදිනවා පුංචි තණ්හාවක්. නැත්තම් රූපයක් දැක සතුටක් උපදිනවා. හරිද? ඒ මොකද සැප වේදනාවක් ඇති වෙන හින්දා. යම් රූපයක් දැක සැප වේදනාවක් ඇති වෙනවා. දැන් ඔන්න සැප වේදනාවක් ඇති වෙනවා. මේ සැප වේදනාව ගැන මම මෙන්න මෙහෙම කියනවා. කවුරු හරි අපේ උරහිසට ඇඟිල්ලෙන් යන්නොත් ඇති වෙන්නේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද? කවුරු හරි අපේ උරහිසට ඇඟිල්ලෙන් අයින්නවා. ඇන්නාම ඇති වෙන්නේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද? දුක් වේදනාවක්. හොඳටම විශ්වාසද? කවුරු හරි අපේ උරහිස රිදෙන්නේ නැති වෙන්න පහසුවෙන් ස්පර්ශ කරනවා කවුරු හරි. උරහිස අත ගන්නවා කියන්නේ. එතකොට ඇති වෙන්නේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද? හොඳටම විශ්වාසද? ඇන්නහම දුක් වේදනාවක් කියලා කියලා හොඳටම විශ්වාසද? හා හොඳයි. ඔය ඇන්නේ Taman ඊටාම ආදරය කරන කැමැතිම කෙනෙක් නෝ. මොන වේදනාවක්ද ඇති වෙන්නේ? ආ ඔය කියන්නේ දැන් නේද? අර හිමින් ස්පර්ශ කරේ Taman ඊටාම අකමැති කෙනෙක් තමයි. ආ දුක් වේදනාව. එහෙනම් ඔන්න අපි අපි ගැන දන්නවද? අපි අපි ගැන දන්නේ නැති පාටයි. මේකේ සැප වේදනා දුක් වේදනා උපදින්නේ මොන වාගේ හේතු උඩද කියලා දන්නේ නැහැ අඩුම තරමේ. අපි අපි ගැන හොයලා නැහැ. නේද? අපි ඔහේ ඉන්නවා. බුදුරජාන් වහන්සේ දේශනා කරේ කවුරු ගැන හොයන්න කියලාද? තමන් ගැන හොයන්න කියලා. එතකොට සැප වේදනාවක් මොනවා හරි කාරණාවක් උඩ ඒ ගැන අපි කතා කරනවා අනුසය වශයෙන් යමක් දැක්කාට පසු සැප වේදනාවක් උපදින ස්වභාවයක යම් කෙනෙක් ඉන්නවා යමක් දැක්කහම සෝමනස්ස වේදනාවක් නැත්නම් සැප වේදනාවක් උපදින හැදෙන හදාගන්න නෙවෙයි හැදෙන ස්වභාවයක කවුරු හරි කෙනෙක් ඉන්නවා. අපි උදාහරණයක් එක්කම යන්කෝ එතකොට පහසුයි. අපේ නිවසක ඉන්නවා අවුරුදු 19ක 20ක විතර පිරිමි දරුවෙක්. මේ ළමයා කවදාක්වත් බොරුවක් කියලා නැහැ කියලා හිතන්න. අම්මා තාත්තට බොරු කියලා නැහැ. කවදාක්වත් සල්ලි හොරකම් කරලා නැහැ තාත්තගෙන්. හොඳට හිටිය ළමයා. දැන් මේ ළමයා පාරේ යනවා ඇවිදගෙන. යනකොට නමුත් මං කියවනේ පාරේ යන්නවත් නැහැ කියලා. හරිද? මේ සංසාරගත කර්ම චක්‍රේ නේද? මේ උර චක්‍රය දාගෙනයි අවිලා තින්නේ. ඒකින්ද මේකත් අරගෙන යනින්ද මෙවැනි సంతානයක් එක්ක ගියින්ද ඔන්න ස්ත්‍රී රූපයක් දකිනවා. එයාට ඒක සුවයි, සුන්දරයි, ප්‍රියයි, මధుරයි කියලා පේනවා. අන්න ඒ පෙනීමත් එක්ක මොකද වෙන්නේ? ස්ත්‍රී රූපයක් හමුවේ සතුටක් උපදින ස්වභාවය මේ අවුරුදු 19ක දරුවාගේ තිබුණා. අනේ සතුට උපදින ස්වභාවයෙන්ද එයාගේ හැදුනේ දුක් වේදනාවක්ද සැප වේදනාවක්ද සැප වේදනාවක් එයා හදාගත්තද නැත්නම් හැදුනද හැදුනා හදාගත්ත නෙවෙයි හැදුනා ස්ත්‍රී රූපය හැය ගැටුණා සැප වේදනාවක් හැදුනා සැප වේදනාවක් හැදුනා ඒ සැප වේදනාවත් එක්කම යාට කලකිරීමක්ද ඇති වෙන්නේ සතුටක්ද ඇති වෙන්නේ සතුටක් ඇති වෙනවා මේ ගෙවන ජීවිතේ පින්නන්නේ අපි ඔක්කොම හොයාගෙන යන්නේ සතුටයි. නේද? මේ ජීවිතේ හරියට නිකන් මේ ශරීරය දැකලා තියනවද වෙන වැඩි. ළමයෙක් ඉපදිලා කියන්නකෝ දැන් පුංචි ළමයෙක් ඉන්නවා අවුරුදු දෙක තුනක විතර. පොඩි බෙර ගෙඩියක් හම්බ වෙනවා කොහේ හරි තිබිලා මේ ළමයා ගිහලා කෝටුවක් අරන් අරකට එකක් දෙකක් ගහනවා බලන්න. ඩුන් ඩුන් ගාලා සද්දයක් ආවොහම මේ ළමයා දැන් මොකද කරන්නේ? දීගටම ගහනවා අරකට අත රිදෙනවා ඒත් ගහනවා. අපි ළමයාව අහකට ගත්තොත් එහෙම මොකද වෙන්නේ? කෑ ගහනවා අර කෝනේ අර කෝනේ කියලා මොකද දන්නේ ඇයි? ඇයි මේ ළමයාට අරකේ අත වැදිලා රිදුනත් ඒකෙන් උපදින සද්දේින්ද සතුටක් ඇති වෙනවා. හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ නැවත සතුටක් ඇති කරන්න. නැවත සතුටක් ඇති කරන්න. ළමයෙකුට සෙල්ලම් බඩුවක් දුන්නාමත් එහෙමයි. එයා ඒක අල්ලගෙන ඉන්නේ ආයෙ දෙන්නේ නැහැ කාටවත් දෙන්න නම් කැමති නෑ නේද හොඳයි ඔන්න ඔය විදිහට මේ ශරීරයත් බෙරයක් වගේ ඇයි බෙරයක් වගේ කිව්වේ ගහපුවාම සද්ද උපදිනවනේ ඒ වගේ ඇහැට රූප පෙනුනහම සතුට උපදිනවා එහෙම ස්වභාවයක් තියෙනවා කනට මිහිරි ශබ්ද නාසයට මිහිරි ගන්ධ දිවට රස ශරීරයට පහස කියන ඒවා ලැබෙනකොට සැප වේදනා උපදිනවා මේකේ. ඉතින් මොකද කරන්නේ? උපදිනවනේ. නේද? අන්න අර ළමයටත් සතුට ඉපදුනා. දැන් කර කියා ගන්න දෙයක් නැහැ. ඒකෙන්ද එයාත් මොකද කරන්නේ? අර පොඩි කාලේ බෙරගෙඩිය හම්බුණා වගේ දැන් මොකද කරන්නේ? නැවත හැරි හැරි නැවත හැරි හැරි නැවත හැරි හැරි බලනවා. නවත්ත ගන්න අමාරුයි. නවත්ත ගන්න අමාරුයි. දැන් පින්නත් මේ හැරි හැරි බලන හැරි හැරි බලන හැම නිමේෂයකම එයාගේ සිතෙහි සතුට උපදිනවාද නැද්ද? ආන් ඒ තමයි අතීත තණ්හාව. ඇයි මේ ඇහැ ආවෙම මොනව කරන්නද? ඇහැ ආවේ මොනව කරන්නද? ඇහැ හැදුනේ මොකක් හින්දාද? අතීත දැකීමේ ආසාව කෙලවර නොවි පෙර භවයේ මරණයටපත් වුණා. ඇසීමේ ආසාව මදිව තියාගෙන මරණයටපත් වුණා. විඳීමේ ආශාව තවමදි තවමදි තව විඳ ගන්න ඕනේ කියලා මරණයටපත් වුණේ කේ සාපයට ඈක් හම්බුණා කණක් හම්බුණා නේද මේ වගේ එක එක ඒවා හම්බුණා හම්බෙච්ච ඒවා බෙරගෙඩි වගේ හම්බුනේ ඒවා අනිත් ඒවා වදිනකොට දැනෙනවා ඉතින් මොකද කරන්නේ දැන් දන්නවද වෙලා තියෙන නැස්පැත්තිය පාරේ යන්න නෑ වගේ විතරක් නෙවෙයි මැරෙනකම්ම ඔය කනට ඇහෙන දේවල් අහගෙන ඉන්න වෙනවද නැද්ද දැන් ඉතින් හම්බුණානේ දැන් ඉතින් අහගෙන ඉන්නකෝ නේද පාරේ යනකොටයි හැමතැනම ගුරුල්ලෝ ගැන ගහන ඒවායි ලොකු ලොකු සද්දයි පොඩි පොඩි සද්දයි නේද පෞද්ගලික බස් රථයේ සද්දෙයි ගුවන් විදුලි වල සද්දයි ශබ්ද විකාශන වල සද්දයි ඔක්කොම ඇහෙනවා ඉතින් හම්බුණානේ තණ්හාවට හොයාගත්ත එක වෙලාවට ඇවිල්ලා කියනවා මට ඇති වුණා ගෝසාව කියලා ඉතින් මොකද කරන්නේ නේද ඇති වුණා කියලා නවත්ත ගන්න පුළුවන්කම ඇත්තේ නැහැ නේද මේ ඉන්ද්‍රියන් ගැන හරියට කල්පනා කරොත් මේවා පුදුම වද නේද? මේවා පුදුම වද පුදුම වද කියන්නේ දන්නවනේ ආපු විදිහ. එහෙනම් මව කුසේ දවස් 280 ගාණක් läගලා ලෝකු මුනිරේ ඉන්නවා වගේ නේද? තණ්හාවට හම්බෙච්ච ඇස් දෙක, කන් දෙක එක්ක ඇවිල්ලා අර කැතුලේ තැම්බි තැම්බි තැම්බි තැම්බි තැම්බි තැම්බි ඉඳලා පුදුමාකාර දුක්ඛන්දරාවක් විඳලා ඒවා වෙනමම වෙනමම කතා කරන්න ඕන දේවල් වෙනමම විෂයක් විදිහට කතා කරන්න ඕනේ ඇතුලේ ඉන්න කෙනාගේ තියෙන දුක. නමුත් මේක ඒ වෙලාව නෙවෙයි අපි වෙන දෙයක් කතා කරන්න තියෙන හින්දා නැත්තම් පැය භාගයක් කියන්න පුළුවන් නේ. ඊට පස්සේ එළියට ආවට පස්සේ කොහොමද? කොන්දවත් හොල්ල ගන්න බෑ. නේද? කතා කරගන්නවත්වත් බෑ. හ්ම් ඕන දේ කියන්න බෑ. ඇහෙන දේ තේරෙන්නේ නැහැ. ඉන්න අය අඳුරන්නේ නැහැ. මොකක්වත් නැහැ. මහා ලෙඩ ගොඩක් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පෙරලෙන්න යනවා දවස් ගාණක්. ඊට පස්සේ දවස් ගාණක් ගිහලා පෙරළුණාට පස්සේ කුරුමිනියා පෙරළුණා වගේ තමයි. අනිත් පැත්ත හැරෙන්න බෑ. නේද? මේ විදිහට අනන්ත දුක් විඳින්න වෙලා ඒ ඔක්කොම මොකද දැන් කියලා මොකද ආය නේද උදේව නැගිටින්නත් ඕනේ නැගිට නැගිටලා මේක පුළුවන් තරම් පිරිසිදු කරන්න ඕනේ හ්ම් ඊළඟට ඉතින් උයන්න ඕනේ ඇයි මේ හම්බෙච්ච බෙරේ පවත්ත ගන්න එපා හම්බෙච්ච බෙරගෙඩිය පවත්තන්න හරියට මහන්සියෙන්ද වෙලා බලන්න ඇයි කියන්නකෝ නැගිටලා තේ හදන්නේ තේ හදන්නේ මොකටද ආ මේක පවත්ත ගන්න. මේක උදේම මොන හරි දියරයක් දාන්න ඕනේ. නේද? ඊළඟට ඊළඟට උයන්න ඕනේ. ඇයි උයන්නේ? ආ කණ්ඩ. නේද? මොකද මේකට ඝන ආහාරයක් ඇතුළට දාන්න ඕනේ. ඊළඟට ගිහිල්ලා පිරිසිදු කරන්න ඕනේ මොකද? ඇයි මේ හම්බෙලා තියෙන එක පුළුවන් තරම් කිලුට කරගන්නවා හැම වෙලේම මේක වැඩේ ගන්දස්සාරේ බැරි දේවල් එළියට දානවා. ඉතින් මේක පිරිසිදු කරන්න ඕනේ. ඊළඟට වැඩට යන්නත් එපා. ඇයි දන්නේ වැඩට යන්නේ? මේක නඩත්තු කරන්න තමයි වැඩට යන්නේ. නේද? මේකට ඕන ඒවා හොයාගන්න හොයාගන්න. නේද? එහෙමදි වාට අර පැත්තට හැරෙන්න කියනකොට හැරෙන්න ඕනේ. පිපාසයි කියනකොට වතුර දාන්න ඕනේ. බඩගිනි කියනකොට කෑම දාන්න ඕනේ. කසනවා කියනකොට කසන්න ඕනේ. සීතලයි කියනකොට පොරවන්න ඕනේ. උෂ්ණයි කියනකොට හුලං ගහන්න ඕනේ. දවසකට වතුර බාල්දි 50ක්වත් වක් කරන්න ඕනේ. පැය 6ක්වත් පෙරලා තියන්න ඕනේ. නේද? පෙරලා තියලා ගන්න ඕන ආපහු සැරයක්. නැත්තම් බෙරේ පදම් වෙන්නේ බෙරේ වැඩ කරන්නේ නැතු යනවා. එහෙනම් මේ ලැබිලා තියෙන Tamanට අයිති නැති මේ බෙර ගෙඩිය පවත්වා ගැනීම සඳහා ජීවත් වෙලා මැරිලා යනවා වාගේ වැඩක් කරමින් ඉන්නවා. ඉතින් හරියට දුක් විඳින්න වෙලා. මොකද මේ දුක් විඳින්න උනේ ඇයි? මෙතනින් නම් මද මේක අපි හදාගත් එකක් නෙවෙයි. බැරි වෙලාවක්වත් අවශ්‍ය කරන පින් ටිකක් එකතු වෙලා තිබුණ නැත්නම් වැඩියෙන් හම්බ වෙනවා. කකුල් නේද? වැඩියෙන් කකුල් එහෙම හම්බ වෙනවා. තිරිසංගත වෙලා උපදිනවා. ඉතින් එවැනි தත්වයකටපත් වෙන්නේ දැකලා මදිහින්දා, අහලා මදිහින්දා, විඳලා මදිහින්දා තව දකින්න ඕනේ, තව දකින්න ඕනේ. ඉතින් මේ මේ කර්මයේ තියාගෙන අන්න ඒ தත්වය තමයි අනුසය. එහෙම තියාගෙන හිටිය අර ළමයට මොකද වුනේ? මේ ළමයා පින්වත්නි ස්ත්‍රී රූපය දකිනකොට සතුට ඉපදුනා. නැවත හැරි හැරි බැලුවා, නැවත හැරි හැරි බැලුවා, නැවත හැරි හැරි බැලුවා. මේ අතීත තණ්හාව හේතු කොටගෙන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම වස්තුවක් හම්බුනහම මේ ස්ත්‍රියක් පුරුෂයෙක් ගැන විතරක් නෙවෙයි කෑමක් ගැන සින්දුවක් ගැන ඔක්කොම ගැන මේ කියන්නේ. පහසු උදාහරණයක් මම මේ ගත්තේ. එතකොට මේ ළමයා දැන් ගෙදර ආවා කියලා හිතන්න. ගෙදර ආවට වෙලාවේ ඉඳන් පින්වත්නි ඔන්න ඔය தත්වෙටපත් වෙච්ච හිත දැන් මේ තණ්හාව හින්දා සතුටු වෙච්ච හිත වෙනස් වෙනවා අපේ. ඒ සිද්ධ වෙන වෙනස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ පියවරකට වෙනස් වෙලා දැන්. ඒකට කියනවා පර්යේෂණ මට්ටමට ආවා කියලා. හරිද? පර්යේෂණ මට්ටමට. ඒ කියන්නේ හොයන මට්ටමකට ආවා. දැන් මෙයා ඊළඟ දවසේ මොකද කරන්නේ? මොනෝගේ පර්යේෂණ කියලා කියන්නේ. එයා මොකද කරන්නේ? එයා යනවා දැන් පාරේ. අපි හිතමුකෝ අර ගැහැණු දරුවෝ ගොඩාක් පාරේ යනවා. මෙයා මොකද කරන්නේ? එකක් විතරක් හොයනවා මේ නේද? අන්න ඒකට කියනවා පරිේශන මට්ටම. කෑමක් වේවා ඕනම දෙයක් නිවසක් නිවසේ ගන්න පාටක් ඇඳුමක් හොයන්නේ නැද්ද? ආ මං අහවල් වගේ ඇඳුමක් දැක්කා බොණික්කෙකුට අඳලා තිනවා ඒ જાතිම එකක් ඕනේ කියලා හොයන්නේ නැද්ද? නේද? ඒ වගේ හොයන මට්ටමකට මේ හිත හොයන මට්ටමට එනවා. ඒකට කියනවා පරිේශන මට්ටමට එනවා කියලා. දැන් යමක් පිළිබඳ පරිේශන මට්ටමකට ආවොත් අපි මොකද කරන්න ඕන? දැනගන්න ඕන පින්නත් නේ. Taman ගැන විමසිල්ලෙන් ඉන්න කෙනා දැනගන්න ඕනේ මේන් දැන් මගේ පැත්තෙන් මෙන්න මේ රූපය පිළිබඳ, ශබ්දය පිළිබඳ, ගන්ධය පිළිබඳ, රසය පිළිබඳ, ස්පර්ශය පිළිබඳව පරිේශන මට්ටමට ඇවිල්ලා මාගේ හිත. ඒ කියන්නේ අර තිබ්බ තණ්හාව වැඩි වෙලා පොඩ්ඩක්. ඊළඟ පියවරට ඇවිල්ලා. ආන් ඒක දැනගත්ත අය දැනගත්තා එතෙන්ටවත් එන්න දෙන්නේ නෑ ඒකයි බුදුරජාණන් වහන්සේ මේවා පියවර පියවර පියවර පියවර දේශනා කරන්නේ. පරිේශන මට්ටමට ආවොත් විතරක් මං අහනවා හොයන කෙනාට විතරද විතරයි නේද හම්බෙන්නේ හොයන්නේ නැත්තම් මොකද වෙන්නේ හම්බුණත් ගණන් ගන්න නේද බලන්න දැන් ওই පරිේශනමට පරිේශන මට්ටමටපත් වෙච්ච ළමයා පාරේ යනවා ස්ත්‍රී රූප 100ක් විතර පහ වෙනවා කවුද ගියේ ගවත් කියලා එයා දන්නේ නෑ. හැබැයි අදාළ රූපය දැක්කොත් එයාට තමයි ඒ රූපේ ග්‍රහණය වෙන්නේ. අන්න පරේෂණ මට්ටමේ ඉන්න කෙනාට තමයි හම්බෙන්නේ. හම්බෙනවා. බලාපොරොත්තු දේවල් ලැබෙනවා. ඒ මදිවාට අපි හිතමුකෝ දැන් පරේෂණ කර කර ඉන්න ගැහැණු ළමයා මේ පිරිමි ළමයාට hina වුණා කියලා. හරි. අනිත් ළමයි ඔක්කොම hina වුණා. අහක බලාගෙන වාගේ ගියා. එයාට ගාණක්වත් නැහැ. හැබැයි මේ දරුවා hina වුණොත් අන්න ඒකට කියනවා ලාභය කියලා. ඒකට කියනවා ලාභය. පරිේශන මට්ටමටපත් වෙච්ච කෙනාට ලාභයන් ලැබෙනවා. මේ ලාභයන් ලැබුණොත් දැන් ඒ හිත තියෙන්නේ ලාභය ලැබිච්ච මට්ටමේ. ඒ කියන්නේ තණ්හාව තව ටිකක් අඩු වෙලාද වැඩිලාද? අත්දැකීමකුත් එක්ක මතක් කරගන්න. එතකොට හොඳට තේරුම් ගන්න පුළුවන්. ජීවිත අත්දැකීමකුත් එක්ක තමන්ගේ පාසල යන යාළුවෙක් කියලා හිතන්නකෝ. අත්දැකීමත් එක්ක මතක් කරගන්න. ඔය පරිේශන මට්ටමේ තියෙනකොට තියෙන තණ්හාවද වැඩි, ලාභය ලැබුණාම තියෙන තණ්හාවද වැඩි? ලාභය මට්ටමට ආපුවම තියෙන තණ්හාව එහෙනම් තණ්හාවේ ඊළඟ පියවරට ගිහිලාද නැද්ද? මේක කරගත්තාද උනාද? මේවා සිද්ධ වෙනවා පින්නන්නේ. හරි? පරිේශන මට්ටම නොවුනා නම් ලාභය කියන දේ සිද්ධ වෙනවාද? සිද්ධ වෙන්නේ නැහැ. ලාභය කියන එක සිද්ධ වෙන්නේ නැහැ. හොඳයි. දැන් ලාභය ලැබිච්ච අය ඊළඟට ඊළඟට සිද්ධ වෙන ඊළඟ පියවරක් තියෙනවා පින්නත් මේ. ඒකට කියනවා විතර්ක විනිශ්චය කියලා. හරිද? දැන් එයා මොකද කරන්නේ? අර නොයෙකුත් ලැබෙන ලාභයන් ලැබුණා කියන්නේ ඒ වස්තුව පිළිබඳ දැන් එයාට ඡායා මාත්‍ර තියෙනවනේ. ඒවා අරගෙන එයා ඒවා විනිශ්චය කරන්න පටන් හිත විනිශ්චය කරනවා. අන්න ඒ කාලෙදි තමයි කියන්නේ අපේ මේ එක්කෙනෙක් වගේ අප්පා මගේ වගේ දැකලා හුරුයි වගේ හ්ම් නේද? ආන් එහෙම කියන්නේ නැද්ද? ඒ කියන්නේ මගේ වගේ කියලා අදහස් ඇති වෙනවා. මගේ වගේ කියලා අදහස් ඇති වෙනවා. දැකලා පුරුදුයි වගේ කියලා අදහස් ඇති වෙනවා. කමක් නැහැ නේද මම ඇත්ත ටිකක් කතා කරාට? නේද? ඇත්ත කතා කරන්න ඕනද නැද්ද? ඇත්ත කතා කරේ නැත්නම් තේරුම් ගන්න පුළුවන්කම නැහැ. නැවත අමාරුවේ නොයැටෙන්නට නම් නැවත දවා ගන්න නැතුව පුච ගන්න නැතුව ජීවත් වෙන්නට නම් මේ ඇත්ත ටික හොඳට දැනගෙන තියාගන්න ඕනේ. නැත්නම් එහෙම ආයෙ පුච්ච ගන්නවා. සංසාරේම පුච්ච ගන්නවා. ඒක හිඳයි. නේද? අපි කියනවද නැද්ද කෙනෙක් හිතවත් වුනහම අපේ වගේ වගේ අප්පා මගේ වගේ කවුදෝ දැකලා හුරුයි වගේ හොඳට පුරුදුයි වගේ ආන් ඒ කාලේ තමයි ඔය විනිශ්චය කරන කාලේ. හරිද? එතකොට ලාභය ලැබෙන කාලයේද ඔය විනිශ්චය කරන කාලයේද තණ්හාව වැඩි. විනිශ්චය කරන කාලේ තණ්හාව වැඩි. ලාභය කියන එක නොලැබුණා නම් විනිශ්චය කියන මට්ටමට එයිද? විනිශ්චය කරන කෙනාට පින්වන්දි ඊළඟට ඇති වෙන පියවර තමයි ඡන්ද රාගය. ඒ කියන්නේ මේ පිළිබඳ කැමැත්ත. කැමැත්ත ඇති වෙනවා. කැමැත්ත ඇති වෙනවා. ඔය විනිශ්චය කරන වෙලාවේදී නවත්ත ගත්තා නම් කැමැත්ත කියන එක ඇති වෙයිද? නෑ. එහෙනම් හතරවෙනි පියවර තමයි කැමැත්ත ඇති වෙන වෙලාවේ ආය කියන්න දෙයක් ඇත්තෙම නෑ. තණ්හාව බොහොම ඉහළයි. නේද? හොඳයි. ඊළඟට කැමැත්ත ඇති වෙච්ච කෙනාට පින්වන්දි ඊළඟ අවස්ථාව තමයි අධ්‍යවසනය කියලා කියන්නේ. අධ්‍යවසනය කියලා කියන්නේ ඔන්න ඊළඟ අවස්ථාව. ඒ කියන්නේ මගේ කියලා ඇතිවන දැඩි හැඟීම. හරිද? මගේ කියලා ඇතිවන දැඩි හැඟීමක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ මගේ මගේ කියලා. හරිද? එහෙම හැඟීමක් ඇති වෙන්න පටන් ගන්නවා. බලන්න මේ පියවර ටික සමහර වෙලාවට ඉක්මනට වෙනවා. සමහරලාට සතියක් දෙකක්, සමහරලාට මාසයක්, අවුරුද්දක් වෙන්න පුළුවන්. මගේ කියන හැඟීම ඇති වුණාට පස්සේ ඊළඟට තව පියවරක් ඉස්සරහට යනවා තණ්හාව. ඒකට කියනවා පරිග්‍රහය කියලා. හරිද? පරිග්‍රහය කියලා කියන්නේ මගේ යයි තදින් අල්ලා ගැනීම. මගේම තමයි කියලා. තදින් වෙනස් වෙන්න දෙන්නේ නැහැ. වෙනස් වෙන්න දෙන්නේ නැහැ කියලා අල්ලගන්න. මගේමයි කියලා අල්ලගන්න ගතිය. හරිද? මගේමයි කියලා අල්ලගත්තට පස්සේ තව ටිකක් මේ තණ්හාව වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඇයි ඒ? ඇයි වර්ධනය වෙන්නේ? නැවත මෙනෙහි කරනවා, නැවත දකින්නවා, නැවත අහනවා, නැවත විඳිනවා. එතකොට තව තව තණ්හාව වර්ධනය වෙනවා. වර්ධනය වුණාට පස්සේ ඊළඟට ඇති වෙන මානසික తত্ত্বය හිතෙහි ඇති වෙන තණ්හාවේ ඊළඟ පියවර තමයි මසුරුකම කියලා කියන්නේ. මසුරුකම කියන එක මොකද්ද? අන් අයෙකුට දෙන්නේ නැහැ. වෙන කෙනෙකුට බලන්නත් බෑ, අහන්නත් බෑ. ඒ කියන්නේ බය උපදිනවා වෙන පැත්තකට ඇදෙයි. වෙන කෙනෙකුට ලැබෙයි. හරිද? ඒ එහෙම අධිකතර තණ්හාවක්ද නැද්ද? මසුරුකම කියන එක ඇති වෙනකොට අධිකතර තණ්හාවක්ද නැද්ද? නේද? මේක මේ නිර්තලයක් වෙන්නත් පුළුවන් ඕනනම්. මේ අපි මේ එක උදාහරණයක් විතරයි ගත්තේ. මේක යම්කිසි නිලයක් වෙන්නත් පුළුවන්. මේක යම්කිසි තනතුරක් වෙන්නත් පුළුවන්. මේක යම්කිසි භාණ්ඩයක් වෙන්නත් පුළුවන්. හරි? මසුරුකම ඇති වුණාට පස්සේ තමයි ඊළඟ පියවර තමයි ඒකට කියනවා රැක්ම කියලා. දැන් රැක ගන්න ඕනේ. ඔන්න ඒ රැක ගන්න ඕන කියන තැනට ගියාම පින්වන්නේ වේගෙන් ඔය ඇති වෙච්ච කෙලෙස් ධර්මය විතික්‍රමන මට්ටමට වත් වෙනවා. මොකද දඬු මුගුරු ගන්න ඕනේ. දඬු මුගුරු ගන්න ඕනේ. හ්ම් තුවක්කුව ඕනේ. පතරොන් ඕනේ. කොම්බ ඕනේ. හ්ම් දැඩි වෙච්ච අතපය ඕනේ. දෙන්න. නේද? බල්ලෝ ඕනේ රකින්න. මේ ඔක්කොම ඕන වෙන්නේ ඇයි? රැකීම කියන තැනට ආවට පස්සේ. ඔන්න ඔය தත්ත්වයට ආවම කියනවා තණ්හාව උපාදාන බවට පත් වුණා කියලා. තණ්හාව උපාදාන බවට පත් වුණා කියලා. මොකද කියන්නේ? මෙව්වා බොරුද? ඔය කියපු කාරණා ටික సంతානයක සිද්ධ වෙනවා කියලා පිළිගන්නේ මං කියන හින්දාද? මං කියන හින්දාද? නෑ. බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන හින්දාද? නෑ. එහෙනම් කොහොමද ඔය ටික වෙනවමයි කියලා කිව්වේ කොහොමද? මගේ පැත්තෙන් මම තේරුම් ගත්තා. ඒක වෙනවමයි. අන්න ඔය ක්‍රමයට තමයි අපේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න කිව්වේ කාගේ තුලින් දැකදකද? තමන් තුලින් දැකදක තමන් තුලින් තේරුම් ගනිමින් තමයි ධර්මය අවබෝධ කිරීම කරන්න ඕනේ. දැන් දඬු මුගුරු අතට ගැනීම සිද්ධ වෙයිද රකින්න ඕනේ කියන හැඟීම නැත්තම් නෑ රකින්න ඕනේ කියන හැඟීම ඇති වෙයිද මසුරුකම ආවේ නැත්තම් මසුරුකම කියන එක ඇති වෙයිද මගේමයි කියන හැඟීම ආවේ නැත්තම් මගේමයි කියන හැඟීම ඇති වෙයිද චන්දරාගේ ඉපදුනේ නැත්තම් නැත්තම් අර ඔව් චන්දරාගේ ඉපදුනේ නැත්තම් චන්දරාගේ උපදීද විනිශ්චය කරේ නැත්තම් විනිශ්චය කරයිද ලාභය ලැබුණ නැත්නම් ලාභය ලැබෙයිද පරිේශණය උනේ නැත්නම් පරිේශණය සිද්ධ වෙයිද සතුටක් ඇති උනේ නැත්නම් පරිේශණය සිද්ධ වෙයිද සැප වේදනාවෙහි සතුටක් ඇති උනේ නැත්නම් පරිේශණය සිද්ධ වෙයිද එහෙනම් කොතෙන්ටද බෙහෙත් දෙන්න හොඳම ඔන්න ඒ සතුටක් ඇති වෙනවා වෙනුවට වෙන මොකක් හරි ඇති වෙන ගානට හිත සකස් කරන්න පුළුවන් නම් නේද නේද එහෙනම් බෙහෙත දෙන්න ඕනේ එතෙන්ට නේද රූපයක් දැකීමෙන් ශබ්දයක් ඇහිීමෙන් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ආදිය දැනීමෙන් ඇසීමෙන් ඇතිවන්නා වූ සතුට කියලා එකක් මේ ජීවිතයේ තියෙනවා ආන් එවැනි සතුටක් ඇති වෙන ස්වභාවයක් තියාගෙනයි අපි මේ ජීවිතය ගෙවන්නේ. අන්න ඒ සතුට ඇති වෙන එක වෙනුවට ඒක නොවුනා නම් ඒක නොවන විදිහට මේ හිත සකස් කරා නම් මේ ප්‍රශ්නේ විසඳෙනවාමද නැද්ද? ඇත්තටම එහෙමයි නේද? එතනම නේද නවත්තන්න ඕන. එතනම නේද නවත්තන්න ඕන. දැන් අර උපාදානේ වුණාට පස්සේ බලන්න කර දරුවට මොකද වෙන්නේ කියලා? දැන් අපි හිතමු සති දෙකක් ඇතුළත ඔය ගානට මෙයාගේ හිතේ තණ්හාව ඉපදිලා ඉපදිලා වැඩි වෙලා වැඩි වෙලා ගියා. දැන් මේ ළමයා උදෑසන පාඩම් කරන්න කියලායි පටන් ගන්න හදන්නේ වෙනදා වගේම වෙලාවට. පාඩම් කරන්න කියලා පටන් ගන්නකොට මොකද වෙන්නේ? අන්න තල්ලුවක් එනවා. ඇතුලාන්ත තල්ලුවක් එනවා. මේ ඇතුලාන්ත තල්ලුව එන්නේ නිකන්ද පුච්ච පුච්චද? පුච්ච පුච්ච එන්නේ දැන් මේ ළමයාට දරන්න බෑ. ඊටාම අසරණ තත්යකටපත් වෙනවා. මොකද? ගිනි ගන්නවා වාගේ දැනෙනවා. එකතන ඉන්න බැරි ගතියක් දැනෙනවා. හ්ම්. එතකොට මොකද කරන්න වෙන්නේ මේ ළමයාට මේ පාඩම් මේසේ සංසුන්ව ඉන්න බැරි වෙනවා. එතනින් නැගිටින්න සිද්ධ වෙනවා. හ්ම්. හරියට මෙරුවා අර විදුලි බුබුලට ඇදෙනවා වාගේ දැන් ඉතින් යන්නත් බෑ ගෙදරින්. හැබැයි ඇතුලෙන් ඉන්නත් බෑ දැන්. හරිද? මොකද කරන්න වෙන්නේ? අම්මා ළඟට යනවා. කිව්වොත් යන්න දෙන්නේ නැහැ කියලා දන්නවා. ජීවිතේ පළවෙනි වතාවට මෙන්න බොරුවක් කියන්න වෙනවා නේද බොරුවක් කියන්න වෙනවා ඊළඟට අතේ සල්ලි නැහැ මොකද කරන්න වෙන්නේ තාත්තගෙන් හොරකම් කරන්න වෙනවා මේ දෙකම කරගෙන දැන් යනවා ගිනි නිවන්න යන්නේ දැන් මේ හරිද එතකොට මගදී කල්යාණ මිත්‍රෙක් හම්බෙලා කියනවා කියලා හිතන්නකෝ අම්මලාගෙන් හොරකම් කරොත් තාත්තලාගෙන් හොරකම් කරොත් බොරු කිව්වොත් හොරකම් කරොත් අපාය යන්න වෙන්නේ හරියට දුක් විඳින්න වෙනවා සංසාරේ මහා ව්‍යසන සිද්ධ වෙනවා කියලා කිව්වොත් මේ ළමයා මොනව කරයිද? ආපහු ඇවිල්ලා සල්ලි ටික දීලා සමාව අරගෙන එහෙම කරයිද? නෑ එහෙම කරන්නේ නෑ. මොකද කරන්නේ? පුරුදු වචනයක් නේද? පුරුදු වචනයක් තියෙන එහෙම එහෙම උපදේශයක් හම්බුනම මොකද කරන්නේ? ඔව්ව නම් ඉතින් ඇත්ත තමයි. නේද? අපායේ යන්න උනොත් යනවා. දැන් මේ වෙලාවේ මට කරන්න දෙයක් නෑ මට යන්න වෙනවා කියලා යනවා. නේද? ඇයි ඒ ගිනි ගන්න හින්දා නේද? ගිනි ගන්න මට්ටමකටපත් වුණොත් Tamange හිත යම් කිසි වස්තුවක් හින්දා ආය නවත්තන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. නේද? එහෙනම් මේකේ මේ ව්‍යසනය සිද්ධ වෙන්නට නොදී පියාගන්න නම් අපේ ඇත්තන්ට තේරෙන්න ඕනේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඉදිරියේ සැප වේදනාවක් සතුටක් ඇති වෙන ස්වභාවය අයින් කරන්න ඕනේ මේ හිත පෙරලන්න ඕන අනිත් පැත්තට ස්වභාවය අයින් කරන්න ඕනේ ස්වභාවය අයින් කරන්න ඕන පුළුවන් වේද පුළුවන් වේද දැන් තියෙන තත්ත්වය හැටියට මොකද මේ බලන්න ඔන්න කවුරු හරි දුරගත නැවතුමක් දීලා අපිට කියනවා අද හැන්දෑවේ අපි වාහනයකින් ඔයාලත් එක්ක විනෝද ගමනක් යන්න කෑමත් හදාගෙන එනවාය කියලා ප්‍රිය කට්ටියක් අපිට කියනවා. දැන් මොකද හිතට වෙන්නේ? ඇයි දන්නේ සතුටක් ඇති වෙන්නේ? ඇයි අපිට සතුටක් ඇති වෙන්නේ? මොනවාද හැන්දෑවේ හම්බෙන්නේ? මොනවාද හැන්දෑවේ හම්බෙන්නේ? ඇහැට ප්‍රිය රූප එතකොට සතුට උපදිනවා. කනට ප්‍රිය ශබ්ද ඇයි යනකොට සින්දු කියනවනේ. නේද? ආ එතකොට සතුටක් ඇති වෙනවා. හ්ම්. නාසයට ගන්ධ ඇයි රහ කෑම කියනවා කිව්වනේ. නේද? දිවට රස ශරීරයට පහස ඇයි හැපි හැපි යන්න පුළුවන්. නේද? ඉතින් ඔන්න ඕවා ඕවා ටික හින්දා තමයි නේද? ඔන්න ඕවා ටික හින්දා මෙන්න උදේම හිත උද්දාමයටපත් වෙනවා. හැන්දෑවේ මට සැප වේදනා හම්බෙනවා. හැන්දෑවේ හම්බෙන සැප වේදනාව ගැන දැන් ඉන්නේ නිකන්. දැන් ඉතින් මොනවද අග්ගලා හදනවා, තව කෑම જાති හදා ගන්නවා. මොකද මේ 12ට විතර ඇමතුමක් දීලා කියනවා මේ හරි වැඩේට මල ගෙදරක් වෙලා එන්න හම්බෙන්නේ නැහැ කියලා. කිව්වත් මොකද වෙන්නේ? එහෙම කිව්වොත් මොකද වෙන්නේ? අයියෝ කියලා කියනවා. එහෙනම් දැන් ඇලිලාද නැද්ද? අන්න අර අර පියවර ටික ඔක්කොම වෙලා ඔය ඉන්නේ දැන් මේ. 12 වෙනි ඉස්සෙල්ලා මේ පියවර ටික ශනේම වෙලා පින්නත් නේ. හරිද? එහෙනම් දැන් ඇලිලා ඉඳලා තියෙන අරකට. යන්න. ඒකල මෙන්න මෙහෙම කියනවා කමක් නැහැ ඉතින්. අපි කොයි වෙලාවක හරි ওই ගමන අනිවාර්යයෙන්ම යම්. එහෙනම් ග්‍රහණය වෙලාද නැද්ද? මේ ජීවිතේ නිවන් දකින්න නම් ඔන්න ඔය ටික වෙන එක නවත්ත ගන්න ඕනේ. ඕක දත්මිටි කාලා නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි. කවදා හරි අපි නිවන් දකින්න ඕනේ. කවදා හරි නිවන් දකින්නමද නැද්ද ප්‍රාර්ථනාව? ඔන්න ඔතන නවත්ත ගන්න ඕනේ. හරිද? ඔතන නවත්ත ගන්න නම් වේදනාව ගැන සිහියකින් ඉන්න ඕනේ. රූප ගැන සිහියකින් ඉන්න ඕනේ. මේකේ යම් කිසි සතුටක් ඉපදුනොත් එහි ඇලෙනවා කියලා සිහියෙන් ඉන්න ඕනේ. නේද? මම මේකේ මේකේ සතුට උපදවා ගන්න නැතුව ඉන්නවා කියලා අදිෂ්ඨාණයෙන් ඉන්න ඕනේ. වීරියෙන් ඉන්න ඕනේ. නුවණින් ඉන්න ඕනේ. කොච්චර වැඩ ගොඩක් තියෙනවද කරගන්න? එක මාත්‍රීය අකුසලයක් අපේ බුදුරජාණන් වහන්සේ එක මාත්‍රීය අකුසලයක් අනුදැනව දාලාද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරෙහි මාත්‍රීය ලෝභයක් කමක් නෑ ඉතින් පොඩ්ඩයිනේ කියලා එහෙම කොහේ හරි තියෙනවද කමක් නෑ පොඩ්ඩක් කියලා නෑ එහෙනම් අකණ්ඩ ප්‍රවාහයකට අකණ්ඩ වැඩපිළිවෙලකට යන්න ඕනේ. මේ හිත අකුසලයෙන් බේරගන්න ඕනේ. අකුසලයෙන් බේරගන්න වැඩපිළිවෙලකට යන්න ඕනේ. මේක ධාත්මිතිකා වෙන මං අකුසල් වලට එන්න දෙන්නේ නැහැ කියන අදිස්ථාන මාත්‍රයෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි පින්වත්නි. මේක සකස් කරන්න ඕනේ. අකුසල් එන්නේ නැති විදිහට සකස් කරන්න ඕනේ. අකුසල් එන්නේ නැති විදිහට සකස් කරන්න ඕනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හැමුවේ සතුට උපදින්නේ නැති විදිහට සකස් කරන්න ඕනේ. සතුට වෙනුවට කලකිරීම, දකින මාත්‍රයේහි කලකිරීම ඇති වෙන විදිහට සකස් කරන්න ඕනේ. සතුට වෙනුවට කලකිරීම ඇති වෙන විදිහට සකස් කරන්න ඕනේ. ඇලීම වෙනුවට නොඇලීම ඇති වෙන විදිහට සකස් කරන්න ඕනේ. හරි? එතකොට අල්ලා ගැනීම වෙනුවට අතහැරීම ඇති වෙන විදිහට හිත සකස් කරන්න ඕනේ. ඒකයි මං කිව්වේ භාග්‍යවන්තයි අපි කියලා. ඇයි දන්නවද? ඔන්න ඔය සකස් කරන වැඩපිළිවෙල තමයි සතිපට්ඨාන සූත්‍රය පුරාවට තියෙන්නේ. ඔන්න ඔය හිත සකස් කරන වැඩපිළිවෙලයි මහා සතිපට්ඨාන සූත්‍රය පුරාවට තියෙන්නේ උතරයි. එහෙනම් මේ හිත වෙනස් කරන වැඩපිළිවෙල ආයෙ මතක් කරනවා මේ හිත වෙනස් කරන වැඩ පිළිවෙල. හිත අරමුණු ගන්න එක වෙනස් කරන වැඩ පිළිවෙල. මේ බලන්න මේක කරන්න නම් මෙන්න මේ වගේ දේවල් වගේක් වෙන්න ඕනේ. වෛද්‍යවරයෙක් නොවන කෙනෙක් වේදනාලාවක් අරගෙන රෝගියෙකුගේ පපුවට තියලා කන් දෙකේ අරක වේදනාලාව ගහගෙන ඒ සද්දය අහගෙන ඉන්නවා. එයාට මොනව හරි තේරෙයිද? එයාට මේක නිවැරදි සද්දයක්ද වැරදි සද්දයක්ද මේක අඩුවක්ද වැඩියක්ද මොකක්වත් තේරෙන්නේ තේරෙන්නේ නැහැ. ඇයි එයා ඒ පිළිබඳ අතීතයේදී දැනගෙන නැති හින්දා. ඉංජිනේරු මහත්වෙක් වෙච්ච නැති කෙනෙකුට පාලමක සැලැස්මක් දෙනවා. හරිද? අහවල් අහවල් ගාන අහවල් අහවල් ගාන මේකට ඕන කරන මූලද්‍රව්‍ය ටික ගේන්න කියලා. පුළුවන් වේද? ඇයි එයාට මේ මේ සැලැස්ම දිහා බලාගෙන හිටියට සංඥා එන්නේ සංඥා එන්නේ නැහැ. අර වෛද්‍යවරයෙක් නොවන කෙනෙකුට වේදනාව පපුවේ තිබ්බට වෙන කාගේ හරි නිවැරදි සංඥා එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? එන්නේ නැහැ නෙවෙයි එන්නේ නැහැ නෙවෙයි මං කියනවා එන්න නැහැ කියලා. ඔන්න ඒ වචනේ හොඳට හදාගන්න ජීවිතේට. එන්නේ නැහැ නෙවෙයි එන්න එන්න නෑ මොකක්ද නැත්තේ දන්නේ නෑ අවබෝධය නෑ ඒ පිළිබඳ දැනුම නෑ එහෙනම් එන්නේ නෑ නෙවෙයි එන්න නෑ එන්න නෑ මොකද්ද නැත්තේ අවබෝධය නෑ පිළිබඳ එහෙනම් වෛද්‍යවරයා අවුරුදු 4ක් තිස්සේ ඉගෙන ගත්තා පහක් තිස්සේ ඉගෙන ගත්තා මොනවද ඒ ඉගෙන ගත්තේ ඒ ඉගෙනගත්ත දේවල් හේතු වෙලා ඉගෙනගත්ත දේවල් උගන්වනකොට ඇතිවෙච්ච සිතුවිලි ඇතිවෙච්ච තේරුම ඇති කරගත්ත සංඥාවල් හේතු වෙලා එකතු වෙලා මෙන්න රෝගියා පරීක්ෂා කරනකොට මේක තමයි රෝගය කියලා සංඥාව එයාට එනවා එයාට එන්න තියෙනවා මොකද්ද තියෙන්නේ අවබෝධය තියෙනවා හරිද ඉංජිනේරු මහත්තයාට සැලැස්ම අතට ගත්තාම අදාළ අවබෝධය ආ මේකට මෙච්චරයි මෙච්චරයි කියලා අවබෝධය ඉඳලා එයාට අදාළ සිතුවිලි එනවා. රූප දකින්නකොට අනිත්‍යයි කියන හැඟීම එන්නේ නැහැ. එන්නේ නැහැ. එතකොට අර කිව්ව වචනේ පාවිච්චි කරගන්නකො දැන් එතකොට ඕක හරියනවා වැඩේ. එන්නේ නැහැ නෙවෙයි එන්න නැහැ. මොකද අවුරුදු 4ක් පුරුදු කරේ නැහැ. වෛද්‍යවරයා අවුරුදු 4ක් වෛද්‍ය විද්‍යාව පුරුදු කරා. ඉංජිනේරු මහත්තයා අවුරුදු 4ක් පුරුදු කරා. පුරුදු කරපු හින්දා එයාට එන්න තියෙනවා. හරි? මෙහි අනිත්‍යයි කියලා එන්න නෑ. ඇයි එන්න නැත්තේ? පුරුදු කරේ නෑ. පුරුදු කරේ නෑ. අනිත්‍යයි කියලා හරියට ආවොත් දකින රූපේහි සතුට ඇති වෙන්නේ නෑ. සතුට ඇති වෙන්නේ නෑ. තේරෙනවද දුකයි කියලා යම් රූප රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ඉදිරියේ සැපයි සැපයි සැපයි කියලා අදහස් එන්නේ ඒවායින් දුක උපදිනවා කියලා එයාට සිතුවිලි එන්න නෑ. ඇයි එන්න නැත්තේ? ඒවා දැනගෙන නෑ. නේද? දැන් අද දැනගත්තා අද දැනගත්තා බැලුවොත් ඉවරයි කියලා. නේද? ඇරුවොත් ඉවරයි කියලා. සතුටු වුණොත් ඉවරයි කියලා. දඬුවම් තියනවා නේද? බලපු එකේ දඬුවම වහ කෑවා වගේ මේක හරියට නිකන්. හ්ම් අනුන්ගේ දෙයක් උදුරගත්තාම දැන් මේක හරියට නිකන් අනුන්ගේ දෙයක් අනවසරයෙන් ගත්තා වගේ පින්නත් නේ. නිකන් දෙයක් නෙවෙයි. අපි හිතන්නකෝ මේ අසභ්‍ය කතාවක් නෙවෙයි ගැළපෙන හින්දා කියන්නේ. නේද? යම් කිසි කෙනෙක් පරදාර සේවනයේ යෙදෙනවා. පරදාර සේවනයේ යෙදিলা දැන් ස්වාමියාට අහු වෙනවා මේ ස්ත්‍රියව. එතකොට ඒ ස්වාමියා මොකද්ද කියන්නේ? එහෙනම් දැන් හැමදාම තමුසේ ඔය ස්ත්‍රියව තියාගන්නවා ආයෙ මට එපා. නේද? කියලා කියනවා. හැමදාම ගෙදර අරන් යන්න කියලා කියනවා ඊට පස්සේ. ආන් ඒ වගේ මේ ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් දිහා පින්නත් බලලා සතුටු වුණොත් අපිට හම්බෙන දඬුවම මොකද්ද? හැමදාම දැන් ඉතින් බලනවා හැමදාම බලනවා හැමදාම නොබලා ඉන්න බැරි වෙනවා නීතියෙන් දඬුවම් දීලා වගේ හරියට බැලුවා නම් ඉතින් හැමදාම බලන්න ඕන දැන් නැත්තම් පුච්චනවා දවනවා සසර දිගට යන්න වෙනවා අන්න ඒක දැන් දැනගත්තා මේක දුක උපදවන දෙයක් කියලා දැනගත්තා නේද අන්න ඒක දැනගත්ත කෙනෙකුට තමයි පින්වත්නි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඉදිරියේ දුක් සංඥා ඇති වෙන්නේ එතකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඉදිරියේ සැප සංඥා යම් කිසි කෙනෙකුට ඇති වෙනවා නම් සැප සංඥා යම් කිසි කෙනෙකුට ඇති වෙනවා නම් එයා කියනවා මට දුක් සංඥා ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ නෙවෙයි ඇති වෙන්න නැහැ. ඇති වෙන්න නැහැ. ඇයි මම ওই වචන ටිකක් වැඩිපුර කියන්නේ? ඕවා එන්න නම් ළඟ තියෙන්න ඕනේ කියලා මතක තියාගන්න. තියනවා නෙවෙයි. නමුත් ඒවා මතුවලා එන්න නම් තමන්ගේ සිතුවිලි પરම්පරාව තුළ ඒවා ඒවා කවලා තියෙන්න ඕනේ. ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා තියෙන්න ඕනේ අනිත්‍ය ස්වභාවයන්, අනාත්ම ස්වභාවයන්, දුක්ඛ ස්වභාවයන්, අසුභ ස්වභාවයන්. තමන්ගේ චිත්ත પરම්පරාව තුළ ඇතිව නැතිව ගිහිල්ලා තමන්ට අවබෝධයක් ඇති වෙලා තියෙන්න ඕනේ. ආන්ගේ අවබෝධය කොපමණද? එපමණකට ඒවා නැగి නැగి නැగి නැగి නැగి නැగి එනවා. හරිද? අන්න ඒ නැగి නැగి එන අය මේ ලෝකේ දුකයි කියලා කතා කරනට අනිත් අය හිරහ වෙනවා. නේද? මේ ලෝකේ අනාත්මයි කියලා කතා කරනට අනිත් අය හිරහ වෙනවා. ඇයි ඒ? ඒ කටට එන්නේ නැහැ ඒක. එන්නේ නැත්නම් එන්න නැහැ. දැන් අහන්න තමන්ගේ පැත්තෙන් මට කොච්චර එන්න තියෙනවද කියලා. එහෙනම් තාම නපුරු වචන වලට රිදෙනවනම් ඇඬෙන ගතිය තියෙනවනම් පොඩ්ඩක් නැත්තම් හ්ම් පොඩ්ඩක් නැත්තම් ඇස් දෙකෙන් කඳුළු වැක් කෙරෙනවා. නේද? ඒවා සකස් වීම. අන්න ඒ මොකද ඒ වෙන්නේ? Tamange අතුලාන්තයේ අවශ්‍ය කරන අනිත්‍යයි කියලා ඇතිවිය යුතු හැඟීම ඇතිවිය යුතු තැන ඒක ඇති වෙන්නේ නැහැ නිට්ටයයි කියලා වැරදි හැඟීමක් ඇති වෙනවා. දුකයි කියලා මේවා මහා දුක් ලබන දේවල් මේවා මහා භයානක දේවල් කියලා හැඟීමක් ඇතිවිය යුතු තැන නෑ නෑ මේවා සැපයි සැපයි කියලා කියන්නේ දෙවියෝ පය ගහන්න බය බිමේ යකු පිලුම් ගහනවා. මොකද දන්නේ නැති හින්දා. නේද? භයානකකම දැනෙන්නේ නැහැ. ආන් ඒ වගේ දුකයි කියලා හැඟීම් ඇතිවිය යුතු තැන දුක් හැඟීම දුක් හැඟීම කියන්නේ දුකයි කියන අවබෝධය එන්නේ නැහැ. එන්නේ නැහැ නෙවෙයි එන්න නැහැ. හරිද? අඩුපාඩුව මතක් වෙන්න ඕනේ. හරිද? අපි ඉතින් අනේ මට මේ මට මේ සමාධිය වැඩෙන්නේ නෑනේ වැඩෙන්නේ නෑනේ වැඩෙන්නේ නෑනේ කියලා කියන වචනෙට වැඩිය අලුත් සංකල්පයක් හදාගත්තොත් හොඳයි. මොකද්ද කියන්න ඕනේ? වැඩෙන්න නෑ. මොනවද මට නැත්තේ? නේද? වැඩෙන්න නෑ. මම පුහුණු කරලා නෑ. නේද? එතකොට අන්න තමන්ගේ අඩුපාඩුව තේරෙනවා. සල්ලි නෑ කියන්නේ අපි. මොනවා කරන්නද? දහවල් දේවල් ගන්න සල්ලි නෑ. හ්ම්. අන්න ඒ වගේ තමන්ට තියෙන ලොකුම ධනවන්තකම හිතේ ඇත්ත తত্ত্বය ලොවේහි ඇත්ත తত্ত্বය අරමුණු වෙන්න අවශ්‍ය කරන අවබෝධය නැහැ. හරිද? අන්න ඒක ඇති කරන එක තමයි මහා සතිපට්ඨාන දේශනාවේ අරමුණ. සතිපට්ඨානයට අනුව කටයුතු කරනකොට එදා කුරු රට වැසියෝ ඒකනේ නේද බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන දේශනාව කුරු රටේදී දේශනා කරාට පස්සේ කුරු රට වැසියෝ මොකද කරේ? ගයක් ගයක් ගානේ කතා වෙනකොට ළිඳේදී හම්බුනාම කතා වෙනකොට මේ වෙන මොන හරි නෙවෙයි කතා කරන්නේ. මොනවද මේ කාලේ කරන්නේ? මොන කමටහනද වඩන්නේ? කවුරු හරි කිව්වොත් එහෙම මේ මන්න මොකුත් කරන්නේ නැහැ කියලා නිඳා කරනවා කියලා කියනවා යාට. ඇයි? හදා ගන්නවා ඕක. නේද? මොකද්ද? ඔය Tamanට අයිති නැති හිත සකස් කරගන්න ඕනේ කියලා දැනගත්ත නුවණැති අය එකිනෙකා හම්බුනහම කතා කරන්නේ කුමන කුමන කමටහන වඩනවාද කියලා. බලන්න අපේ පින්වත් අය ගෙදර එකතු වුණාම එහෙම කතා වෙන සිරිතක් කොච්චර අඩුද? නේද? හ්ම් යාළුවෝ එකතු වුණාම එහෙම කතා කරන ගතියක් කොච්චර අඩුද? පහුගිය කාලෙත් කොච්චරනම් කමඨහන් ගැන කතා කරාද නේද? නේද? කමඨහන් ගැනම කතා කර කර ඉතියා පහුගිය කාලේ මම දන්නවා. නේ? ඉතින් මේ හිත රැකගන්න මේකට ආරක්ෂක වැටක් බඳින්න හ්ම් තේරෙනව නේද? වක්කඩේ හකුරු හංගනවා වාගේ මේ මාර්ගය යන විදිහ කාලයකට කොහොම හරි හකුරු ටිකක් එකතු කරගන්නවා හංගන්න තියෙන වක්කඩක. එතකොට මොකද වෙන්නේ? දිය වෙලාම යනවා. ඉතින් ගඟට ඉනි කපනවා වාගේ මේ වැඩේ මහන්සි වෙනවා තමයි භාවනා ආදිය කරන්න. නමුත් මෙතන මොකද්ද වැරදීමක් තියෙනවද නැද්ද? නේද? අපි කල්පනා කරන්න ඕනේ හැම කෙනෙක්ම වාගේ මම අසාර්ථකයි කියලා කිව්වොත් නේද? මම අසාර්ථකයි මොකක්ද අසාර්ථකකමක් මෙතන තියෙනවා. මාර්ගයේ උපදවා ගන්න උත්සාහ කරනවා තමයි. ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ කියනව නෙවෙයි. නමුත් භයානක තත්ත්වෙන් අත මිදලා නැති හැඩයි නේද? එහෙනම් අකණ්ඩව මේ කටයුත්ත සිද්ධ වෙන විදිහට අකණ්ඩව මේ කටයුත්ත සිද්ධ වෙන විදිහට හිත සකස් කරන්න ඕනේ හිත සකස් කරන්න ඕනේ හිත සකස් කරන්න ඕනේ හරි දැන් ඉතින් ආයෙ බලා ගන්න වෙනවා තව කාරණාවක් සකස් කිරීම ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම කියවනේ කලින්ම අපි ගැන අවබෝධ කරගන්න ඕනේ කියලා ඔන්න ඔය සතුට උපදින තැන් මොනවාද අපේ මේ ජීවිතය ගෙනියනකොට සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා දැක්කහම අහපුවාම විඳපුවාම සතුට උපදින තැන් වගේක් තියෙනවා. උපාදාන වෙන තැන් කියලා කියන ඒවාට අපිට. උපාදාන වෙන තැන්. උපාදාන වෙන දේවල්. මොනවාද? ඒවට කියනවා පංච උපාදාන ස්කන්ධ කියලා. උපාදාන ස්කන්ධ කියලා කියන්නේ මොනවද? ඒවා උපාදාන විය හැකි తත්වයේ තියෙනවා. හරියට මෙන්න මේ වගේ. එළවලු කණේකට යනවා. ගියාම මෙතන එළවලුත් තියලා තියෙනවා, පළතුරුත් තියලා තියෙනවා, දර මොනවද මේ තනකොළත් තියලා තියෙනවා කියලා හිතන්නකො කාට හරි වමනා කෙනෙකුට ගන්න. එළවලු ගන්න ගිය කෙනාට තනකොළ දිහාවට අවධානය යනවද? නැහැ. එයා ගන්නේ එළවලු. එළවලු ಜಾති ගොඩාක් තියෙනවා. නේද? නමුත් අපි ගන්න එළවලු වගේක් තියෙනවා. ආන් ඒ වගේ උපාදානස්කන්ධ කියලා සම්මත වශයෙන් තියෙන ගොඩක් තියෙනවා. ඒවට කියනවා උපාදානස්කන්ධ කියලා. අපිට උපාදාන වෙලා තියෙන කොටසකුත් තියෙනවා. තේරෙනවද? හරි. දැන් ඒ කෙසේ වෙතත් ඔන්න ඔය කියන උපාදානස්කන්ධු කියන ඒවා ඒ වාගේ ඒ අදාළ වස්තු ඒ අදාළ දේවල් කෙලෙස් සහිත సంతාන තියෙන අයට අරමුණු වුණොත් ඒවා උපාදාන වෙන ස්වභාවය තියෙනවා. අන්න ඒවා උපාදාන වෙන ස්වභාවය තියෙනවා. ඒ මොකද సంతානවල වැරදි දෘෂ්ටිය තියෙන හින්දා ඒවා සුවයි, සුන්දරයි, ප්‍රියයි, මధుරයි කියලා වැරදි දෘෂ්ටිය තියෙන හින්දා. එතකොට අන්න ඒ වැරදි දෘෂ්ටියට කියනවා උපාදාන ස්කන්ධයටම කියන තව නමක් තමයි සක්කාය කියලා. එතකොට මේ උපාදානස්කන්ධ වරදවා ගත්ත හිත් ඒවා වැරදිලා මෙයාලට. ඒ වැරදිච්ච හින්දා ඒවා සුවයි සුන්දරයි ප්‍රියයි කියලා ඒවා දකිනකොට සතුට උපදිනවා. හරිද මේකට හරීම නිඳා කරන උපමාවක් තියෙනවා ධර්මයේම. අසුචිය දැක්කට අපිට සතුට උපදින්නේ නැහැ. ඌරටයි ඊරිටයි පැටවුන්ටයි අසුචිය දැක්කම සතුට උපදිනවා. අන්න ඒ වගේ වරද්දවා ගත්ත මානසිකාරයන් තියෙන අයට අවබෝධය නැగిලා එන්නේ නැති අයට මොකද වෙන්නේ පංච උපාදානස්කන්ධයන් කෙරෙහි සතුට උපදිනවා ඒක තමයි අර පිරිමි ළමයා අමාරු වැටුනේ හරිද එයාව අන්තිමට දැවෙන පිච්චෙන තත්වයකට සිල් කැඩෙන තත්වයකටපත් වුණා ඒ මොකද ඒක වරද්දවා ගත්ත හින්දා වැරදි සිතුවිලි ඇති වෙනවා එහෙනම් අන්න බලන්න මේකෙනුත් තේරෙනවා වැරදෙන තැන් සතුට උපදින තැන් බුදුරජාන් වහන්සේ පහක් කොට දේශනා කරා සතිපට්ඨානයේදී සතිපට්ඨාන සූත්‍රයේදී මේක හතරකට බෙදුවා. හරිද? හතරකට බෙදුවා. රූප වේදනා නැත්නම් කාය වේදනා චිත්ත ධම්ම කියලා හතරකට බෙදුවා. මේ පංච උපාදානස්කන්ධයම කොටස් හතරකට බෙදුවා. අපිට දැනෙන, තේරෙන විදිහට, සිද්ධ වෙන විදිහ හොඳට තේරෙනවා. එතකොට කාය වේදනා චිත්ත ධම්ම. දැන් බලන්න අරන් සතුටක් ඉපදුනා නම් මේ ජීවිතයේ එක්කෝ කයක් කෙරෙහි. හරි? එක්කෝ කයෙහි ඇතිවන වේදනාවක් කෙරෙහි. එක්කෝ රාගාදී සිතක් කෙරෙහි. නැත්නම් ආදරය ආදී ධර්මයක් කෙරෙහි. තමන්ගේ සහ අනුන්ගේ වශයෙන්. බලන්න එහෙමද නැද්ද කියලා. මං අහනවා සතුටු වුණා නම් මේ ජීවිතයේ සතුටු උනේ ඔන්න ඔය හතර ඇරෙන්න වෙන මොනවා හරි තියනවාද? උතන කයක් කියන්නේ රූප ඔක්කොම. හරිද? එතකොට රූප විශේෂෙහි හෝ වේදනා විශේෂෙහි හෝ චිත්ත විශේෂෙහි හෝ ධම්ම විශේෂෙහි කියලා කියන කොටස් හතර ඇරෙන්න මේ ලෝකේ අපි සතුටු වෙලා උද්දාමයටපත් වෙලා මගේ කියාගෙන මරාගන්න ගිය මොනවා හරි සිද්ධියක් හරි මොකක් හරි තියනවද කියලා බලන්න. රූප වේදනා චිත්ත ධම්ම කියලා ඔය හතරට වහල් වෙලා නැතුව වෙන මොනවා හරි සිද්ධ වෙච්ච එක්කෝ දුකක් වෙන්න පුළුවන් කනගාටුවක් වෙන්න පුළුවන් උද්දාමයක් වෙන්න පුළුවන් සිද්ධ වෙච්ච සිද්ධියක් වෙන්න පුළුවන් ගෙවන ජීවිතේ මොනවා හරි තියනවද ඔය හතරට අදාළ නැති ඔය හතරට අදාළ නැති මොනවා හරි තියනවාද මොනවා හරි තියනවාද? නෑ. මෙන්න මේ හතර කෙරෙහි දේශනාව. එහෙනම් මේ හතර කෙරෙහි දැනගත්තා කියන්නේ ලොකු ප්‍රශ්නයක් විසඳගත්තා වෙනවා. හරි. එතකොට මේ මම මම කියන්නේ කවුද නැහැ. මම මම මම මම කියලා අපි කියනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් බලාගන්න දෙපෑ. මම මම මම මේ මගේ දේවල් මගේ දරුවෝ මගේ කියලා කියන්නේත් මොනවටද එහෙනම්? ඕවටම තමයි. මේකේ තියෙන හිස් බව තේරුම් ගන්න අපි මිශ්‍රව ඉස්සෙල්ලාම කතා කරමු හතරම එකට අරගෙන. හරිද? හතරම එකට අරගෙන කතා කරලා එකක් අරගෙන මොකක්ද මේ වැඩ පිළිවෙල කියලා සාකච්ඡා කරගමු. ඉස්සෙල්ලාම හතරම එකට අරගෙන මම පොඩ්ඩක් කතා කරනවා. දැන් අහවල් දේයෝ නෑ මේ දේයෝ නෑ මේ දේවල් මගේ අරවල් දේවල් අපේ කියලා ලොකු හැඟීමකින් අපි ජීවත් වෙනවානේ. දැන් අපි බලා ගන්න හදන්නේ කවුද මේ මම හෝ මගේ පුතා මගේ දරුවා සහෝදරයා කියන්නේ කවුද? ඒ මදිවාට තව එකක් තියෙනවා යතර වාරේ. අහලා තියෙනව නේද ධර්මයේ තියෙනවා කියලා සත්වයක් නැහැ පුද්ගලයෙක් නැහැ කියලා. නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ උතර ශුන්‍යෝ කියන්නේ ආත්ම වශයෙන් ශුන්‍යයි. සත්වයක් ඇත්තේ නැත පුද්ගලයෙක් ඇත්තේ නැත මේක ආත්මයක් ඇත්තේ නැත කියලා නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ කියලා අහලා තිනවා. විශ්වාසද? ඔක විශ්වාසද? එහෙනම් ඔය බණ කියන සතා නේද? මේ අපූර්වට ඉන්නේ. එහෙනම් අපේ පුතා ඉන්නේ. ඇයි අපි විශ්වාස කරන්නේ එකපාරටම? බුදුරජාණන් වහන්සේ එකපාරටම විශ්වාස කරන්න කියලා දේශනා කරේ නෑ. හැබැයි විශ්වාස නොකරන්න කියලා දේශනා කරෙත් නෑ. කොහොමද හොයාගන්න කිව්වේ? තමන්ගේ පැත්තෙන් විමසා බලමින් තමන්ගේ පැත්තෙන් විමසා බලමින් හොයාගන්න කියලා දේශනා කරා. දැන් ඉතින් අපිත් මොකද කරන්නේ? සතා ඉන්නවද කියලා හොයමු. නේද? සතා ඉන්නවාද පුද්ගලයා ඉන්නවාද මේක ආත්ම වශයෙන් ශුන්‍යද කියලා සතිපට්ඨාන දේශනාවට අනුව කරන්න ඕන මොකද්ද කියලා සාකච්ඡා කරගන්න පෙර ආතුව මේ ගැනත් කාරුණු කාරණා පොඩ්ඩක් හොයලා බලමු. ඒකට අදාළම හින්දා. හොඳයි. කවුද සතා? ශරීරයද? ශරීරය සත්වද? ජීවද? ශරීරයට මේ මේ කය කය ගැන මම කියන්නේ කය කියන එක සත්වයක්ද පුද්ගලයෙක්ද ජීවියෙක්ද කියලා පොඩ්ඩක් හොයලා බලුවොත් නරකද? ඔන්න මං අහලා තියෙනවා මේ අතෝ කියනවා බස් එකක් ආවා කියලා. බස් එනවද? නේද? බස් ආවා කියලා කියන වෙලාවකට කාර් එකක් ආවා, බස් එකක් ආවා, බැකෝ යන්ත්‍රයක් ආවා කියලා කියනවා. ඒවා එනවද? හරියටම කතා කරනවා නම් කොහොමද කියන්නේ වෙන්නේ? බස් එකක් අරන් ආවා කියලා කියන්න ඕනේ. නමුත් එහෙම කියනවද? නැහැ. එහෙම කියන්නේ නැහැ. එතකොට බස් එකක් ආවා කිව්වට පින්වත්නි අපේ කිසිම කෙනෙක්ගේ හිතක සිතුවිල්ලක් අවබෝධයක් එන්නේ නෑ නේද බස් එක සතා කියලා. බස් එක සතා කියලා හැඟීමකුත් නෑ ජීවියා කියලා හැඟීමකුත් නෑ ආත්මයක් කියලා හැඟීමකුත් නෑ හොඳටම දන්නවා ඒක එහෙම එකක් නෑ. ඒක ක්‍රියා කරවන්නේක් ඉන්නවා නේද? හා. දැන් ආපු බස් එක දැන් ආවනේ. ඇයි අපි ඒකට සත්‍යයක් පුද්ගලයෙක් නෙවෙයි කියලා කියන්නේ ඇයි? මේ බස් එකේ එක රෝදයක්වත් දන්නේ නැහැ මම මේ පැත්තට ආවා කියලා. කැරකිච්ච සුඛානම දන්නේ නැහැ මං කැරකුණා කියලා. ඒක තිබ්බ අසුන් දන්නේ නැහැ මේවා උඩ මිනිස්සු හිටියා කියලා. නේද? එහි එහි දැවුන ඉන්දන දන්නේ මං දැවුනා කියලා. එහි එන්ජිම දන්නේ නැහැ මාවපත් උනා කියලා. මොකක්වත් මොනවත්වත් දන්නේ නැහැ. අන්න ඒ දන්නේ නැති හින්දා අපි කියනවා බස් එක සත්වයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි කියලා හැඟීමක් අපි තියාගෙන නමුත් අපි කියනවා බස් එකක් ආවා කියලා. නේද? මේ දවල්ට කාලා දාවේ. මේ බස් එකට තෙල් ගහනවනේ. නේද? ඒ වගේ දවල්ට කාලා දාවේ කියලා අහම ඕන දැන් කාලා. නේද? බත් අනපු ඇඟිලි දන්නවද මම බත් ඇනුවා කියලා? නෑ දන්නේ නෑ. උස්සපු අත දන්නවද බත්ගුලිය උස්සපු අත දන්නවද මම බත්ගුලිය ඉස්සුවා කියලා. අත දන්නවද මේ මං මං තමයි බත්ගුලිය ඉස්සුවේ කියලා? නෑ චුට්ටක්වත් දන්නේ නෑ. හපපු දත් දන්නවද මං බත් හැපුවා කියලා. ගිලපු උගුර දන්නවද මං මෙච්චරක් ගිල්ලා කියලා. දැන් බාගෙට බාගයක් උරාගත්ත ආමාශය දන්නවද මම මෙච්චරක් උරලා තියෙනවා තව චුට්ටක් උරාගන්න ඕනේ කියලා. පල්ලෙහාට තල්ලු කරන බඩවැල් දන්නවද මම දැන් තල්ලු කර කර ඉන්නවා මේවා පල්ලෙහාට ඕනේ නැති හරිය කියලා නෑ මම අහනවා මේ පින්නත් අයගේ මේ ශරීරයේ කිසිම අංශුවකට සිතුවිලි තියනවාද සිතුවිලි තියනවාද මේ ශරීරයේ කිසිම අංශුවකට සිතුවිලි තියනවාද නෑ හරියට මොකක් වගේද බස් එක වගේ තමයි ආය කිසිම කතාවක් නෑ නේද කිසිම කතාවක් නැහැ බස් එක වගේ. නේද? එතකොට අපි බස් එක දිහා බලලා කියනවා බස් එකක් ආවා කියලා. බුදුරජාණන් වහන්සේත් අජාසත් රජුරෝ එන වෙලාවේ කිව්වා අජාසත් රජුරෝ ආවා කියලා. නේද? අජාසත් රජුරෝ ආපහු ගියා කියලා කිව්වා. නේද? එයාට නිවන් දකින්න තිබ්බා නිවන් දකින්න බෑ තාත්තවම අරපින්දා කියලා කිව්වා. එයා ඇවිල්ලා ගියා කියලා කිව්වා. රහතන් වහන්සේලා මේ ශරීර දිහා බලලා අහවලා ආවා අහවලා ගියා කියලා කිව්වාට අපි බස් ආවා කියනවා වගේ තමයි. සත්වය මේ ශරීරයේ කොටස සත්වයාය පුද්ගලයාය කියලා ගන්න බෑ. ඇයි ඒක අපි කරන දෙයක් නෙවෙයි. ඒක වෙන දෙයක්. ගහක් හැදෙනවා වගේ ওই ශරීරය හැදුනේ. මම එහෙම කියනවා. අම්මලා කියනවා මේ ළමයා පුදුම ඉක්මනකට උස ගියානේ. නේද? බයිනවද ඔච්චර උස යන්න එපා කියලා. ඇයි අම්මලා දරුවන්ට උස යන්න එපා කියලා බයින් නැත්තේ? ඒක ළමයා කරන දෙයක් නෙවෙයි. ඇයි වෙන කවුරු හරි දෙමව්පියන්ට බයින් නැති මේ ළමයා මෙච්චර උස යවන්නේ මොකටද කියලා? ඒක දෙමව්පියෝ කරන දෙයක් නෙවෙයි. ඒක මොනවා වෙන ඒක කරන දෙයක්ද වෙන දෙයක්ද? ඒක වෙන දෙයක්. භූත මිදන්ති භික්කවේ පස්සාති. මේ පංච උපාදානස්කන්ධයම දැන් අපි මේ කය ගැන විතරක් මේ කියන්නේ. ඉතින් අනිත් ටිකත් බලමු කොහොමද කියලා. මේ පංච උපාදානස්කන්ධයම සිද්ධ වෙන දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ ලක්ෂණය මේකේ තියෙනවද නැද්ද? උදේ ඉඳන් හුස්ම ගත්තද? හුස්ම ගත්තා? හොඳටම විශ්වාසද? ඔව් විශ්වාසයි. කොහොමද ඒ විශ්වාසය කියන්නේ? මැරුන්නේ නැහැ. නේද? හැබැයි මේ වෙනකන් ගත්තද කියලා දන්නේ නැහැ. හුස්ම ගන්න එකත් මං කරන්න ගියා නම් මෙලහට මැරිලා ගොඩක් කල්. ඇයි? අනිවාර්යයෙන්ම අමතක වෙනවා. හුස්ම ගන්නවාද හුස්ම වැටෙනවාද? හුස්ම වැටෙනවා මං කරන දෙයක් නෙවෙයි නේද? ඔන්න gedare ඉන්න අම්මෙක් මේ මේ මේ මේ මෙනෙහි කිරීමත් එක්ක පින්වත් මේ සකස් වෙන තේරෙන්න ඕන ලක්ෂණ තුනක් තියෙනවා.